ඊළඟට තෙන් ස්වාමීන් වහන්සේ මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් අහන්නම් ඉන්දික මහත්මයා මට පොඩි විදිහට ඉන්දික මහත්මයාට දුන්න උත්තරයක තමයි මේ ප්‍රශ්නේ යෙදුනේ ස්වාමීන් වහන්සේ අර මේ ප්‍රඥාව නොයේදී කියන්නේ මේ අර කුසලසිත අටෙන් අපිට තියෙනවානේ මේ ප්‍රඥාව නැතිසිත කියලා එතකොට එහෙම එහෙම සිත් ඒක නිසා එතකොට දුහේතුක ප්‍රතිසන්දියක් නේ ඒගොල්ලන්ට ලැබෙන්නේ එහෙම එකක් වුණොත් එතකොට ඒ කියන්නේ මේ තනිකරම බෞද්ධයන්ට විතරද මේ ත්‍රිහේතුක එක ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් අනිත් අයට යම්කිසි මේ මේ මේකෙන් හොඳක් වෙනවා අම්මලා තාත්තලාට සැලකීමෙන් හොඳක් වෙනවා එහෙම නැත්නම් වෙනත් කුසල කර්මයක් කිරීමෙන් හොඳක් වෙනවා කියන දේ තියෙනවා නම් හෝ එවැනි දෙයකින් ඒගොල්ලන්ටත් ඒක ලබා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ සාමාන්‍ය කුසල ක්‍රියාවකදී ප්‍රඥාව ඇති වෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න චතුරාර්ය සත්‍ය දකින්න ඕන නැහැ. කරන ක්‍රියාවේ අර්ථය හේතුඵල වශයෙන් තේරුම් අරගෙන අනුන්ට යහපත කිරීමේ අදහසින් කරන්න පුළුවන් නම් එහි අර්ථය සම්පාදනය කරන්න සිත කය වචනය මෙහෙවන්න පුළුවන් නම් එතන මොකද්ද අර්ථය? දන් දීමේ අර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුන්ට යහපතක් කිරීම. සිල් රැකීමේ අර්ථය අකුසලයෙන් අයහපතින් නොකල යුතු දෙයින් වැළකීලා කළ යුතු දේ කිරීම. භාවනාවේ අර්ථය ඒ අදාළ කුසලයේ වැඩිම හෝ යථාර්ථය අවබෝධ කරගන්න. ඒතර කුසලයේ වැඩිම කියන්නේ සමත භාවනාවේදී නම් අදාළ කුසලයේ වැඩිම ඒකාග්‍රතාවයේ ප්‍රමුඛ කොටගෙන විදර්ශනා වේදනා යථාර්ථය අවබෝධ මෙන්න මේ විදිහට ඒ කරන්න යන්නේ මොකද්ද කියලා හරියට දැනගෙන ඒ අර්ථය දැනගෙන ඒ අර්ථය උදෙසා තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා හසුරවන්න පුළුවන් නම් එතන එතනටට හේතුඵල පිළිබඳව කර්මයේ කර්ම විපාකයේ පිළිබඳ දැක්මක් තියෙනවා. ඒතකොට ඒ දැක්ම ප්‍රමාණවත් කුසල ක්‍රියාවකදී ඒක ඥාන සම්පයුක්ත වෙනවා. ඉතින් ඉන් එහාට තව ගැඹුරු ප්‍රඥාවක් ඒක ත්‍රි හේතුක මේ ත්‍රිලක්ෂණ වශයෙන් දකිමින් පරමාර්ථ ධර්ම වශයෙන් දකිමින් චතුරාර්ය සත්‍ය වශයෙන් දකිමින් ඒක කරනවනේ ඒක වඩා ගැඹුරු ඥානයක්. ඒ නිසා ත්‍රි හේතුක ප්‍රතිසන්දියයි කියන එක තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්කලා. ප්‍රඥාව කියන එක අසංඛ්‍ය ගණන් ප්‍රභේද තියෙන්නට පුළුවන්. ඒකයි පෙරදින එකක් මම කිව්වේ සූර්යාලෝකයටත් අපිට කියන්න වෙන්නේ ආලෝකය, හඳ එළියත් ආලෝකය, විදුලි එළියත් ආලෝකය, ඉටිපන්දන් එළියත් ආලෝකය, කණාමැදිරි එළියට අපිට කියන්න වෙන්නේ ආලෝකය කියන්නේ. හැබැයි කණාමැදිරි එළියයි සූර්යාලෝකය ගත්තාම කොච්චර පරතරයක් තියෙනවද? හැබැයි සූර්යාලෝකයත් එක්කලා සසලා කණාමැදිරි එළියට අඳුරයි කියන්න බෑනේ අපිට. ඒකට කියන්න වෙන්නේ තාලෝකය කියලා තමයි. බැදී එකෙන් දකින්න පුළුවන් දෙයක් නෑ. හැබැයි ආලෝකය කියලා අපිට බැහැර කරන්නත් බෑ. ඉතින් අන්න ඒ වගේ බෞද්ධ නොවන කෙනෙකුටත් කර්මයේ කර්මඵලය විශ්වාස කරනවා නම් හොඳ නරක පිළිගන්නවා නම් පින්පව් විශ්වාස කරනවා නම් ඒ ප්‍රමාණයට එතනත්තා තුල ප්‍රඥාවක් එදෙනවා. එතකොට එයා ත්‍රි හේතුක උත්පත්තියක් ලැබුවට එයාගේ ප්‍රඥාව අර ප්‍රමාණයෙන් තමයි සාධනය වෙන්නේ. ඉතින් අර ගැඹුරු ප්‍රඥාව ත්‍රිලක්ෂණයේ පිළිබඳ පටිච්ච සම්පාදයේ පිළිබඳ පරමාර්ථ ධර්ම පිළිබඳ චතුරාර්ය සත්‍ය පිළිබඳව ගැඹුරු ප්‍රඥාවක් එක්කලා කුසල් කරනවා නම් ඒ බඳු ප්‍රඥාවකින් උපදින තැනත්තාට තමයි මේ ධර්මයන් හරියට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ නිසා ත්‍රි හේතුක කිව්ව පමණින්ම හැම කෙනාගේම ප්‍රඥාවේ ප්‍රමාණය එකක් කියලා අපිට කොහොම කතා කරන්න පුළුවන් කමක් නැහැ.